හෙට දිනේ සිට පූජනීය වන්දනීය මහා සංඝරත්නය මූලපරයාය වග්ගයේ තිබෙන එක් එක් සූත්‍ර දේශනාවන් වෙන වෙනම මූලික කරගෙන යතුම් වූ ධර්ම දේශනාවන් සිද්ධ කරමින් සින්වත් හැමදෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා සිද්ධ කරනවා. අද දවසේ අපි සූදානම් වෙන්නේ මූල පරියාය වග්ගයේ තියෙන ඒ සූත්‍ර 10 පිළිබඳව ඊ타ත්ම කෙටි විග්‍රහයක් ඒ තුළ අඩංගු කරුණු මොනවාද කියලා සිංහතුන්ට උන්චි අදහසක් ඇති කර දීම සඳහා සිංහත්නි පළවෙනිම සූත්‍රය විදිහට තියෙන්නේ මූලපරියාය සූත්‍රය කියලා තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේට මූල පරයය කියලා හඳුන්වන්නේ මේ ලෝක සත්වයා සංහා දික්ටි මාන වශයෙන් මේ ලෝකයේ මමත්වය මූලික කරගෙන දැකීමට හේතු සාධක වන ඒ කරුණු විස්තර කර දීමටත් ඒ වගේම සායික්ෂ අසායික්ෂ ඒ උතුමන් වහන්සේලා පිළිබඳවත් උන්වහන්සේලා ලෝකයේ දකින ආකාරය පිළිබඳවත් දේශනා කරලා පරයායන් වල මූලය දේශනා කරන නිසා තමයි මේ සූත්‍රයට මූල පරියාය සූත්‍රය කියලා හඳුන්වනු ලබන්නේ. මේ මූල පරියාය වර්ගයත් මූල පරියාය වර්ගයේ විදිහට හඳුන්වලා තියෙන්නේ මේ සූත්‍රයේ මූලික වෙලා තියෙන හින්දා. මූලපරියාය සූත්‍රය තමයි මූලපරියාය වර්ගයේ තියෙන පළවෙනිම සූත්‍රය. අන්න ඒ නිසා තමයි මේ වග්ගයත් මූලපරයය වග්ගය කියලා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ නම සඳහන් කරලා තියෙනවා. එතකොට මේ සූත්‍රයේ පින්වත්නි අන්තර්ගත වෙනවා සෛක්ෂ භාවයටත් නොපැමිණි අසෛක්ෂත් නොවූ ඒ වගේම අශ්‍රතවත් පෘථග්ජන පුද්ගලයන් පිළිබඳව. දැන් අශ්‍රතවත් පෘථග්ජන කෙනෙක් ලෝකයේ දිහා දකින්නේ කොහොමද? දැන් පඨවි ආපෝ තේජෝ වායෝ මේ විදිහට සඳහන් කරනවා ඒ වගේම ලෝකයේ ඉන්න විවිධ සත්වයෝ දෙවියෝ බ්‍රහ්මයෝ ඒ වගේම ලෝකයේ තියෙන සියලුම වස්තුන් පිළිබඳව සාමාන්‍යයෙන් ආශෝතවත් පු탁ඥයෙක් මෙතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොදුටු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොදුටු ඒ වගේම ආර්ය විනයෙහි අදක්ෂ ආර්ය ධර්මයේ අදක්ෂ පුද්ගලයන් මේ ලෝකය දකින විදිහ දැන් බලන්න ධර්මයේ පිළිබඳව මාත්‍රයක හැඟීමක් නැති ඒ වගේම ධර්මය ජීවිතයට ගලපා ගන්නට උත්සාහයක් නැති අය මේ ලෝකයේ දකින විදිහ. සංහාවෙන්, ditthියෙන්, මාන්නයෙන් යුක්තවයි ලෝකයේ දිහා දකින්නේ. එතකොට මොකද වෙන්නේ? ආශ්‍රවයන් උපදිනවා. දැන් මේ ලෝකේ යම් කෙනෙක් අපි ගත්තොත් සූත්‍රානුසාරයෙන් කෙස් ලොම් නිය දත් සම්මස් නහර වලින් යතු මේ ශරීර දිහා සාමාන්‍ය පෘථග්ජන කෙනෙක් දකින විදිහක් තියෙනවා ඒ කෙනා දකින්නේ මමත්වයෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධය පිළිබඳව දකින්නේ එයා මමත්වයෙන් මම කියලා කෙනෙක් ඉන්නවා සත්‍යයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා ඒ විදිහට තමයි දකින්නේ. දිට්ඨිය ඇති කරගෙන තමයි දකින්නේ. ඒ වගේම මාන්නය මැනීමක් තියෙනවා. ඒත් එක්කම සංහාවෙන් තමයි මේ සත්වයන් සත්ව පුද්ගල හැඟීමත් එක්ක මේ ලෝකෙ තියෙන සෑම දෙයක් පිළිබඳව දකින්න. සචේතනික දේවල් වලටත් එහෙමයි අචේතනික දේවලුත් මමය මගේ වශයෙන් ගන්නවා. අන්න ඒ වගේ අයට මේ ලෝකයේ දකිනකොට පින්වත්නි අවිද්‍යාව ඇති වෙනවා. සංසාරයෙන් නැවත නැවත දිග්ගැස් වෙනවා. මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ මූල පරියාය සූත්‍රයෙන් දේශනා කරනවා. ඊළඟට ශෛත්‍ය උතුමන් වහන්සේ සෝවාන් ඵලයේ පිහිටි උතුමන් වහන්සේගේ සිට රහත් වෙන තෙක් අනාගාමී තත්වයේ තෙක් සිටින උතුමන් වහන්සේලා ලෝකයේ දකින විදිය. උන්වහන්සේලා පඨවි ආපෝ තේජෝ වායෝ වලින් යුක්ත මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර වලින් යුක්ත මේ ශරීර දිහාත් වගේම ලෝකයේ අනිකුත් සත්‍යයන් දිහා උන්වහන්සේලා බලනවා උන්වහන්සේලාට දිට්ඨිය නැහැ නමුත් සංහාවයි මානයයි තියෙනවා දැන් සෝවාන් වුණ ගමන්ම සක්කාය දිට්ඨිය මම මගේ කියන මෙන්න මේ සියලුම දෘෂ්ටි ප්‍රහාණයටපත් වෙනවා දෘෂ්ටි විසුද්ධ භාවයකටපත් වෙනවා උන්වහන්සේලාට දෘෂ්ටිය නැහැ හැබැයි මාන්‍ය තණ්හාව තියෙනවා. ඒ නිසා තමයි තාම රහත් භාවයටපත් නොවුනේ. ඒ වගේම දේශනා කරනවා රහතන් වහන්සේ පිළිබඳව රහතන් වහන්සේ ලෝකයේ දිහා බලන්නේ තණ්හාවෙන්, ditthියෙන්, මාන්නයෙන් තොරවයි. හේතුඵල ධහමට අනුකූලව රහතන් වහන්සේලා, කීනාශ්‍රවයන් වහන්සේලා මේ ලෝකය පිරිසිඳ දන්නවා. විරාග සිතින්, විමෝහ සිතින්, විිත දෝෂ සිතින් උන්වහන්සේලා මේ ලෝකයේ දිහා බලනවා. උන්වහන්සේලාට විරාගයක් නැහැ. විිත දෝෂ විරාගයේ යුතුව උන්වහන්සේලා රාගය නැතුව, ද්වේෂය නැතුව, මෝහය නැතුව මේ ලෝකයේ දිහා බලන නිසා උන්වහන්සේලාට සංහාවෙන්, ditthයෙන්, මාන්නෙන් මේ ලෝකය බැලෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලෝකය දිහා බලන්නෙත් සංහා දිට්ඨි මාන මෙන්න මේ කියන කෙලස් ධර්මයන් වලට හසු නොවේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධ වීම හේතුවෙන් එසේ දකිනවා. නිර්වාණය ਸਰවාකාරයෙන් අවබෝධ කරගත්ත නිසා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දකිනවා. ඉතින් මෙන්න මේ මූලපරියාය සූත්‍රය ඔන්න ඔය විදිහට මේ ලෝකේ ආසුතවත් පුත්‍ජජනයාගේ සිට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා මේ ලෝකයේ බලන ආකාරය පිළිබඳව විස්තර කරනවා. ඊළඟට බොහොම ලස්සන සූත්‍රයක් දෙන මේ පින්වතුන් කවුරුත් දන්න සබ්බාසව සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සරත් නිවරදී. ආශ්‍රවයන්ගේ උපාදයක් ආශ්‍රවයන්ගේ අනුපාදයක්. ආශ්‍රවයන්ගේ ඉපදීමත් ආශ්‍රව ධර්මයන්ගේ නොඉපදීමටත් හේතුව දේශනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ විශේෂ කොට දේශනා කරනවා මහණෙනි මගේ මේ ධර්මය අසලා ආශ්‍රවයන් දුරු කරන්නේ යෝනිසෝ මනසිකාරයේ තියෙන ඒ බුද්ධිමත් උදවිය යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ඒ ඇගේ ආශ්‍රව දුරු වෙනවා අයෝනිසෝ මනසිකාරයෙන් යම් කිසි කෙනෙක් යුතුය වෙනවා නම් ඒ කෙනාගේ ආශ්‍රවයන් වැඩෙනවා. කියන්නේ යෝනිසෝ මනසිකාරයේ තිබ්බොත් යම් කෙනෙකුට කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව දුරු වෙනවා. අයෝනිසෝ මනසිකාරයේ තිබ්බොත් කාමාශ්‍රව, භවආශ්‍රව අවිජ්ජාශ්‍රව ඇති වෙනවා. ඇති වූ ආශ්‍රවයන් වැඩෙනවා අයෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට තිබෙන ආශ්‍රවයන් තව තවත් වැඩි දියුණු භාවයකටපත් වෙනවා. යෝනිසෝ මනසිකාරයේ තියෙන බුද්ධිමත් ප්‍රඥාවන්තයන්ට තේන ආශ්‍රවයන් දුරු වෙනවා නූපදින ආශ්‍රවයන් නූපදීමට එය හේතුවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට යම්කිසි විදිහකින් මේ ආශ්‍රව ධර්මයන් දුරු කර යුතු ආකාර පිළිබඳව ආකාර හතකින් ආශ්‍රවයන් දුරු කළ යුතුයි කියලා දේශනා කරනවා. පළවෙනි ආකාරය තමයි සෝවාන් මගින් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. සෝවා මගින් පහකල යුතු ආශ්‍රව තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මේ ආශ්‍රව ධර්මයන් දුරු කරන්නට තියෙන සෝවාන් මාර්ගයෙන්ම පමණයි. ඒ වගේම ඉස්මතු සංඛ්‍යාත සංවරයෙන් පහකල යුතු ආශ්‍රව තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය මේ මනස කියන මෙන්න මේ ඉන්ද්‍රියන් වල සංවර භාවය ඇති කරගෙන ඒ ඉන්ද්‍රියයන් අසංවර කර ගැනීම තුළින් විපාකයක් විදිහට ආශ්‍රවයන් වැඩෙනවා. ඒ ඉන්ද්‍රියයන් සංවර කරගෙන වාසය කිරීම කිරීම හේතු කොටගෙන ආශ්‍රවයන් දුර වෙනවා. අන ඉන්ද්‍රිය සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙන බව භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේදී අපට පෙන්වලා දෙනවා. ඊළඟට ඥාන සංවර සංඛ්‍යාත ප්‍රත්‍යවේක්ෂාවෙන් ඥානය මූලික කරගෙන ප්‍රත්‍යවේක්ෂාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. දැන් කලින් උසඳහන් කළානේ ආශ්‍රවයන් වැඩෙන්නේ කාටද? ආශ්‍රවයන් වැඩෙන්නේ කාටද? ඇති වූ ආශ්‍රවයන් දුරු වෙන්නේ කාටද? ඒ වගේම තියෙන ආශ්‍රවයන් වැඩි දියුණු වෙන්නේ කාටද? මෙතන ඥාන සංවරයෙන් ඒ කියන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන් ආහාර, සේනාසන, චීවර, ගිලම්පස වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් මෙන්න මේ සිව්පසය පරිභෝජනය කිරීමේදී ප්‍රත්‍යවේක්ෂාවෙන් පරිභෝජනය කරනවා නම් අන්නේ උතුමන්ගේ ආශ්‍රව දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒත් එක්කම ප්‍රත්‍යවේක්ෂාවෙන් පහකල යුතු ආශ්‍රව ප්‍රත්‍යවේක්ෂාවෙන්ම පහකල යුතු බව එයින් ප්‍රහාණය වෙන කෙලෙස් කර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පෙන්වලා දෙනවා. ඒ වගේම ශාන්ති සංවර සංඛ්‍යාත අදිවාසීන් ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්මයන් තියෙනවා. අවුවෙන්, වැස්සෙන්, සුළඟින්, කායික පීඩා වලින්, ඒ වගේම බාහිර පීඩා වලින් නොයේ පීඩා මේ ධර්ම මාර්ගයේ යනකොට එනවා. කායික වශයෙන් වෙන්න පුළුවන්. ඒ වගේම බාහිර වශයෙන් උත් වෙන්න පුළුවන්. මැසිමදුරුවන්ගෙන් උනත් වෙන්නට පුළුවන්. දැන් භාවනා හැම කරනකොට ධර්මයේ මහානකොට ශරීරයේ අපිට නොවැඳිය යුතු දුක් විඳින්න වෙනවා. අපිට පුදුමාකාර විදිහේ ඉවසීමක් ඇති කරගන්න වෙනවා. මොකද එවැනි වූ යහපත් උසස් වූ තත්ත්වයන් වලට යන්න නම් නොකල කැපකිරීම අපිට කරන්නට වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙමනම් අදිවාසයෙන් ඉවසීමෙන් ශාන්තියෙන් පහ කළ යුතු කෙලෙස් ධර්මයන් තියෙනවා. ඒ වගේම සීල සංවර සංඛ්‍යාත පරිවර්ජණය. ඒ කියන්නේ පින්වත්නි බහැර කිරීමෙන් දැන් මේ ධර්ම මාර්ගයේ යන පිරිස් විදිහට අපට ඇසුරු කළ යුතු ඇසුරු නොකළ යුතු ඒ වගේම වැඩි යුතු වැඩි යුතු දේවල් තථාගතයන් වහන්සේ පෙන්වන්න දීලා තියෙනවා. එතෙන්දී නොසුදුසු සේනාසන බැහැර කරන්න වෙනවා. නොසුදුසු ඉරියව් බැහැර කරන්න වෙනවා. නොසුදුසු ඍතු බැහැර කරන්නට වෙනවා. නොසුදුසු පුද්ගලයන් බැහැර කරන්න වෙනවා. ඒ වගේ සංවර ශීලයෙන් යුක්තව එන ශීල යෙන් යුක්තව බැහැර කළ යුතු ධර්මයන් තියෙනවා ඒව බැහැර කිරීමෙන්ම ඒ ආශ්‍රයෙන් අපිට දුරු කරන්න වෙනවා දැන් අපි කියමුකෝ යම්කිසි කෙනෙක් දැඩිව අයහපතේ යෙදෙන පාප මිත්‍රයෙක් ඇසුරු කරනවා දැන් මේ පාප මිත්‍රය නිසා තමන්ගේ ධර්ම මාර්ගයට හානියක්මයි වෙන්නේ Tamante පාපමිත්‍රයා යහපත් මාර්ගයට ගන්න පුළුවන් කමකුත් නැහැ. එයා ඉන්න ඉන්න Tamante ධර්ම ධර්ම මාර්ගයට හානියක්ම නම් වෙන්නේ. එයාට ඒ කැපකිරීම කරන්න වෙනවා. බැහැර කරන්න වෙනවා. එතකොට මෙතන බැහැර කළ යුතු ආශ්‍රව බැහැර කළා දුරු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම සංවර සංඛ්‍යාත විනෝදනයේ ඒ කියන්නේ දෝෂ දැකලා ඉවත් කරන්නට ඕනේ දේවල් කියනවා. ආශ්‍රව. දැන් රාග විතර්ක, දේශ විතර්ක, විහිංසා විතර්ක. ඒ විතරක් නෙවෙයි අනිත් සියලුම කුසල විතර්කයන් දෝෂයන් දැකලා හානිය දැකලා ඒ තුළින් Tamanට වෙන අවඩදායක ස්වභාවය දැකලා දුරු කළ යුතුයි එවැනි ආශ්‍රව ඒ ආකාරයෙන් දුරු කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රයෙන් අපට දේශනා කරනවා ඊළඟට පින්වත්නි උපරි මාර්ග සංඛ්‍යාත උපරි මාර්ග ත්‍රය කියලා දේශනා කරනවා ඒ කියන්නේ විවේක විරාග නිරෝධ කියන්නේ මෙන්න මේ මාර්ග ත්‍රය මූලික කරගෙන බොජ්ජංග භාවනාවෙන් රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. බොජ්ජංග ධර්ම වැඩුණ හිතක් එක විට නැගුණු එක විට වැඩුණු හිතක් මාර්ගඵල අවබෝධයට යනවා. සා බොජ්ජංග වැඩුණු හිතක් තමයි සෝවාන් වෙන්නේ. සකුදාගාමි වෙන්නේ. අනාගාමි වෙන්නේ. අරහත් වෙන්නේ. ඒ නිසා භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්මයන් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අපිට බොහොම ලස්සන සූත්‍රයක් හම්බ වෙනවා ධම්මදායාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා ලබා දෙනවා. මහණෙනි මගේ මේ ශාසනයෙහි ධර්මයේ දායාද වව ආමිෂයේ දායාද නොවව කියලා දේශනා කරනවා. මේ සූත්‍රයේ දේශනා කරන්නේ සරත් නුවරදී. සරත් නුවරදී දේශනා කරන බුදුරජාණන් වහන්සේ විචුන් වහන්සේලාට අවවාද කරනවා මහණෙනි මගේ මේ ධර්මයේම දායාද කරගෙන ඔබේ ජීවිතය ධර්මයෙන්ම පෝෂණය කරගන්නට කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් නැවත භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ දේශනා කළ ඒ ධර්මයේ පිළිබඳව විමසීමක් කරනවා ස්වාමීනි මේ ධර්මය හැදෑරීමේදී බුදුරජාණන් වහන්සේට අනුකූලව දේශන භික්ෂුන් වහන්සේලා කවුද ප්‍රශංසා කළ යුතු පිරිස කවුද අප්‍රසංසා කළ යුතු පිරිස කවුද කියලා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ සිටිනවාද? අන්නේ විවේකයේම අසුරු කරගෙන යම් භික්ෂුවක්, ඉස්තර භික්ෂුවක්, මධ්‍යම භික්ෂුවක්, නවක භික්ෂුවක් තමන්ගේ ජීවිතය ගත කරනවාද? ඒ භික්ෂුව ප්‍රශංසා ලැබිය යුත්තේ කියනවා. භාගතුන් වහන්සේ දේශනා කළ පහ කළ යුතු කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරමින් යම්කිසි භික්ෂුවක් සිටිනවා නම් ඒ භික්ෂුව ප්‍රශංසා කළ යුතුයි කියනවා. යම්කිසි භික්ෂුවක් නීවරණ ධර්මයන් වලට හසු වෙන්නේ නැතිව චීවර පින්ඩපාත ආදී මේ ධර්මයන් නිසා හිත වික්ෂිප්ත නොවේ වාසය කරනවා නම් ඒ භික්ෂුව ප්‍රශංසා ලැබිය යුතුයි කියනවා. යම් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩවසද්දී බුදුරජාණන් වහන්සේ රහාණේ කළ යුතු කෙලෙස් ධර්මයන් දුරු කරන්න කියද්දී ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් ආමිෂයට දායාද වෙන්න එපා කියද්දී ඒ දේවල් වලට ආමිෂයට දායාද වෙමින් ආමිෂයට ඇලෙමින් කෙලස් ධර්මයන් දුරු නොකරමින් විවේකී ඇසුරු නොකරමින් වාසය කරනවා නම් අන්න එවැනි භික්ෂූන්ට ගරහා කළ යුතුයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. මින්වත්නි වගේම මේ සූත්‍රයේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නිසාමයි ආමිෂයත් ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසාමයි ධර්මයක් ලැබුණේ. එනිසා ධර්මයයි ආමිෂයයි දෙකම ලැබිලා තියෙනවා හැබැයි ඒ දෙකෙන් අපි දායාද කරගන්න ඕනේ ධර්මයේ කියලා දේශනා කරනවා. ඒ සඳහා වහාම උනන්දු වෙලා වෙහෙස වෙලා කටයුතු කළ යුතුයි කියලා දේශනා කරනවා. ඊට අමතරව සෑම කෙලෙස් ධර්මයක්ම දුරු කරන්නට අවිද්‍යාව, විෂම ලෝභය, ව්‍යාපාදය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමක බව, පලාශය, ඊර්ෂ්‍යාව, මායාව ආදී මේ කෙලෙස් ධර්මයන් දුරු කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා අපවිය යුතුය කැපවිය යුතුය ධර්මයේ දායාද කොට විසිය යුතුය කියලා මේ දේශනාවේ අන්තර්ගත වෙලා තියෙනවා ඊළඟ සූත්‍රය තමයි බය බේරව සූත්‍රය හතරවෙනි සූත්‍රය මේ සූත්‍රය දේශනා කරන්නේ සවැත් නුවරදී ජානුස්සෝනී බ්‍රාහ්මණයා අරමුණු කරගෙන මේ ජානුස්සෝනී බ්‍රාහ්මණයා අරමුණු කරගෙන දේශනා කරන්න හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ බමුණ අහනවා ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන් කැලේ වෘක්ෂ මූලගතව බණ භාවනාදී සිද්ධ කරනවා. ඒ දුෂ්කර වූ ජීවිතයක්, බය උපද්දවන්නා වූ ජීවිත. ස්වාමීන් මෙවැනි වූ සිතක් මට ඇති වුණා. කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥානසෝනි ඔය අදහස බුද්ධත්වයට පෙර මටත් ඇති වුණා. මටත් ওই අදහස ওই විදිහට නැති වුණා. හැබැයි මම එය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත්තා බය වෙන්නට හේතුව. යම් කිසි කෙනෙක් කායිකව වාචිකව මානසිකව දුෂ්චරිතවල යෙදෙනවා නම් කාම සංකල්පනාවන්ගෙන්, ව්‍යාපාද සංකල්පනාවන්ගෙන්, දේශ සංකල්පනාවන්ගෙන්, මාන, iriṣiyā, උද්ධච්ච ආදී මෙන්න මේ සංකල්පනාවන්ගෙන් යම් කෙනෙක් යුක්ත නම් අන්නේ වගේ අයට බය උපදිනවා කියනවා. ඒ වගේ අයට ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් අදුභාවය නිසා ඒ වගේ අයට බය උපදිනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් කායික, වාචික, මානසික වශයෙන් සම්මා ආජීවයෙන් තමන්ගේ භ්‍රමචර්යාව ආරක්ෂා කරනවා නම් ඒ වගේ අයට බය උපදින්නේ නැහැ කියනවා. ඒ වගේම තමන් වහන්සේට බය නූපදීමට හේතුව ආරණ්‍ය වල වැසෙද්දී වෘක්ෂ මූලයන් වල වැසෙද්දී උන්වහන්සේ ඒ ඒ බය උපද්දන අවස්ථාවක් ආවොත් ඒක ඒ වෙලාවන් විමසනවා කියනවා. දැන් සමහර වෙලාවට වනයේ ඉන්නකොට රාත්‍රී කාලයේදී දවල් කාලයේදී කියලා වෙනසක් එන්නේ නැහැ බොහෝ විට. විශේෂයෙන්ම ඔය මොනරු කෑ ගහනකොට මොනරු ශබ්ද කරනකොට ඒ වගේම මුවන් ගේ අඩි ශබ්ද ඇසෙනකොට බය උපදිනවා. සමහර වෙලාවට එතකොට හිතන්නේ හිතෙන්නේ නිතරම ගෞලන හිතකින් යුක්ත කෙනෙක් නම් අමනුෂ්‍ය දෝෂයක් නිසා මෙහෙම වුණා කියලා බය ඇති වෙනවා. එහෙම වුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ශබ්දේ ආපු දිශාව පරීක්ෂාවෙන් බලාගෙන ඉඳලා ඒ වෙලාවෙම ඒ ශකය දුරු කරගත්තා කියලා දේශනා කරනවා. ඒ වගේම යම් කිසි විදිහකින් යෑමේදී, ඒමේදී, ඉඳගෙන සිටීමේදී, සැතපීමේදී බයක් උපද්දවන ශබ්දයක් ආවනම් උන්වහන්සේ ඒ ඉරියව්වේදී මේ ගැන මෙනෙහි කරලා ඒක ඇත්ත නැත්ත විමසලා ඒ අවබෝධ කරගෙන දිය දුරු කරගත්තා කියනවා. මේ ඇතිවීමට හේතුවක් උන්වහන්සේ තුල පවත්වා නොගත්ත කියලා දේශනා කරනවා. ඒත් එක්කම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිවා රාත්‍රී දෙක පිළිබඳව අවබෝධ කර ගැනීම හේතු කොටගෙන උන්වහන්සේගේ ඒ බිය හටගත්තේ නැහැ කියලා. නිසා සීල, සමාධි, ප්‍රඥාදී ගුණයන්ගෙන් යුක්ත පිරිසිදු වූ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්මයන්ගෙන් යුක්ත සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට බිය නූපදින බව භාගතුන් වහන්සේ මෙතෙන්දී දේශනා කළා කියනවා ඒ වගේම හේතුන් පිළිබඳව යොවුලන මනසකින් යුතු නොවේ විපරීක්ෂාකාරීව බැලීම තුළින් බය ඇතිවීමේ හේතු නැසිය යුතු බව භාගතුන් වහන්සේ දේශනා කළා කියනවා උන්වහන්සේ ඒ පිළිබඳව පරීක්ෂණයක් කළා කියලා මේ බය බේරව සූත්‍රයේදී දේශනා කරනවා. ඊළඟට පස්වෙනි සූත්‍රය අලංගන සූත්‍රය. බොහොම ලස්සන සූත්‍රයක්. මේක දේශනා කරන සවැත් නුවරදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පුද්ගලයන් හතර දෙනෙක් පිළිබඳව දේශනා කරනවා. එක පුද්ගලයෙක් කෙලෙස් නැතිව කෙලෙස් නැති බව දන්න කෙනෙක්. අනිත් එක්කෙනා කෙලෙස් නැහැ. එයා කෙලෙස් නැහැ කියලා දන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා කෙලෙස් තියෙනවා. ඒ කෙනා කෙලෙස් තියෙන බව දන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා කෙලෙස් තියෙන බව දන්නවා. මේතනින් ආකාර දෙකක් අරගෙන මේ පුජ්‍යලයන් හතර දෙනාගෙන් ශ්‍රේෂ්ඨ කවුද හීනයා කවුද කියලා දේශනා කරනවා. කෙලස් දැනගෙන කෙලස් තියෙන බව දැනගෙන ඉන්න කෙනා කෙලස් තියද්දි කෙලස් තියෙන බව නොදන්න කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා. කෙලස් නැතිව කෙලස් නැති බව දන්න කෙනා කෙලස් නැතුව කෙලස් නැති බව නොදන්න කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙතෙන්දි දේශනා කරනවා. අනංගන යන නමත් කෙලෙස් ධර්මයන් වලටම කියන නමක් බව දේශනා කරනවා. ඒ වගේම යම්කිසි කෙනෙකුට කෙලෙස් දන්න කෙනෙක් කෙලස් තියෙන බව දැනගෙන ඉන්නවා නම් කෙලස් තියෙන කෙනෙක් ඒ කෙනාට ඒ කෙලස් දුරු කිරීමට ඡන්දය වීර්යය ඇති වෙනවා. එයා ඒ කෙලෙස් ධර්මයන් දුරු කරන්නට උනන්දු වෙන උත්සාහවන්ත වෙනවා. කෙලෙස් තියාගෙන කෙලෙස් තියෙන බව දන්නේ නැති කෙනා කෙලෙස් වැඩෙන දේවල් සිද්ධ කරනවා. කෙලස් නැති කෙනා මොකද කරන්නේ? එයා දන්නේ නැහැ කෙලස් නැහැ කියලා. එයා කෙලස් ධර්මයන් වලට ගොදුරු වෙන ස්ථාන වලට යනවා. ගොදුරු වෙන දේවල් කරනවා. කෙලස් වැඩෙන දේවල් වලට එයා පෙළඹෙනවා. එහෙම වුණොත් අර නැති වෙන කෙලස් ධර්මයන් ඇති වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ වගේම කෙලස් නැති කෙනා නැති බව දන්න කෙනා නැවත කෙලස් නූපදීමට හේතු සකස් කරනවා. ඒ වගේම සමුච්ඡේද වශයෙන්ම කෙලස් ධර්මයන් දුරු කිරීමට වෙරවිවේ ඇති කරගෙන ධර්ම මාර්ගයේ යෙදෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා බලාපොරොත්තු වීම මත කෙලස් ධර්මයන් අරමුණු වීම මත කෙලස් උපදිනවා ඒ වගේම කෙලස් ධර්මයන් බලාපොරොත්තු වෙලා ඒ විදිහට සිද්ධ නොවෙනකොට පටිඝාදී කෙලස් ධර්මයන් තරහවාදී කෙලස් ධර්මයන් ඇති වෙනවා මෙතනදි දේශනා කරනවා ගරු සත්කාර ලබන්නේ කෙලස් වලින් යුතු කෙනා නෙමෙයි කෙලස් ධර්මයන් ප්‍රහීන කළ උතුමන් බව මේ අනංගන සූත්‍රයේදී ඊ타ත්ම වටිනා ආදර්ශ සම්පන්නව අපේ හැම දිනාටම අවවාදයක් ලබා දෙමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ සූත්‍රය තමයි පින්වත්නි ආකාංකේය සූත්‍රය. මේක දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී. ආකාංකේය සූත්‍රයේ දේශනා කරනවා අධිශීල අධිචිත්ත අධිප්‍රඥා යන මේ ත්‍රිශික්ෂාවේ ආනිසංශ පිළිබඳවත් ඒ තුළින් නිවනට යොමු වෙන ආකාරයක් පිළිබඳව දේශනා කරනවා. විශේෂයෙන්ම අධිශීල අධිචිත්ත අධිප්‍රඥා මේ ගුණයන්ගෙන් යුතු ඒ උතුමන් වහන්සේ ලැබෙන ආනිසංස බොහොමයක් දේශනා කරනවා. ඒ අතරින් කිහිපයක් අපි පින්වතුන්ට තේරුම් කළා දුන්නොත් සබ්ගම් සරුන් වහන්සේලාට ප්‍රියමනාප වීම, සිව්පස ලාභේක් වීම, දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් සීල සමාධි ප්‍රඥාවෙන් යුක්ත නම් ලෝකයේ ඕනෙම තැනක හිටියොත් උන්වහන්සේට සිව්පස්යෙන් අඩුවක් වෙන්නේ නැහැ කියනවා. බලන්න ඒ තරම් වටින ඒ තරම් මහා ගාම්භීර ශාසනයක් අපට උරුම වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ශාසනය සකස් කරලා තියෙන්නේ ඒ වගේ උතුමන් වහන්සේලාට මූලිකත්වයේ ලැබෙන විදිහට. ඊළඟට දේශනා කරනවා සිව්පසය පුදන්න අයට මහත්ඵල පින් ලැබෙනවා. පින් ලැබීමට හේතුවක් වෙනවා. මේකේ ඥාතීන් සිහි කිරීමෙන් මහත්ඵල කුසලයන් ජනිත කර දීමේ ශක්තිය හැකියාව තියෙනවා. ධාන ආදී අධි කුසලයන් වල යෙදීමට ඒ වගේම කාමයන්නේ ඇලීම මර්ධනය කිරීමට ඒක හේතුවක් වාටපත් වෙනවා. ඒ වගේම බය වලින් දුර වීමට අමනුෂ්‍යයන්ගෙන් වෙන්න පුළුවන් පීඩා තියෙනවා. දැන් විශේෂයෙන්ම අමනුෂ්‍යයන්ගෙන් පීඩා වෙනවා නම් පින්වත්නි වෙන්නේම දුස්සීල වූ උදවියට. දුස්සීලකම් වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රේතයන්ගෙන්, භූතයන්ගෙන්, පිසාචයන්ගෙන් ඇති වෙන්න තියෙන හානිය කරදර වැඩි. ඒ නිසා මේ වගේ සීලාදී ගුණධර්මයන් වඩන උතුමන් වහන්සේලා පරිපූර්ණ ජීවිතයක් ගත කරන්නේ කිස් ජීවිතයක් නෙවෙයි. ඒ වගේ තැන්වලට එන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු. ඉතින් භවයන් බය බය දුරු කිරීමට බය ඇති නොවීමට ඒක හේතුවක් කියලා දේශනා කරනවා. ඒ වගේම සංයෝජන ධර්මයන් නැසීමට ඥානයන් ලබා ගැනීමට ආශ්‍රවයන් දුරු කළ රහත්භාවයට පත්වීමට මෙන්න මේ කියන ත්‍රිශික්ෂාවමයි මූලික වෙන්නේ මේ ත්‍රිශික්ෂාවේ ආනිසංශ සහ ත්‍රිශික්ෂාවෙන් නිවන වෙත යන ආකාරය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා ඊළඟ සූත්‍රය තමයි පින්වත්නි වත්තුපම සූත්‍රය වත්තුපම සූත්‍රය ඊ타මාත්ම වටින සූත්‍රයක් හිතේ කෙලෙස් ඇතිවීම සහ හිතේ කෙලෙස් වල පිරිසුදු භාවය පිළිබඳව දේශනා කරන සූත්‍රයක්. බොහොම ලස්සන උපමාවක් කරනවා. යම් කිසි විදිහකින් වස්ත්‍රයක් අරගෙන ඒ වස්ත්‍රය කුණු තියෙන වස්ත්‍රයක් නම් කවුරු හරි කෙනෙක් කුණු තියෙන වස්ත්‍රයක් අරගෙන දෙනකට ඒ වස්ත්‍රය දාලා එක එක වර්ණයන් මේ වස්ත්‍රයට සංකලනය කරන්න උත්සාහවන්ත වෙනවා. මේ අපිරිසිදු වස්ත්‍රයක් අරගෙන. වස්ත්‍රය අපිරිසිදු නිසා ඒ පාට ඒ වස්ත්‍රයට කවා ගැනීමට හැකියාවක් නැහැ. ඒ වගේ හිතේ තියෙනවා කෙලෙස් ධර්මයන්. මොනවද ඒ කෙලෙස් ධර්මයන්? ලෝභය, විෂම ලෝභය, අවිද්‍යාව, ව්‍යාපාදය, ඒ වගේම මාන්නය, iriසියාව, ගුණමකුකම, කම්බය, බද්ධ වෛරය මේ ආදී වශයෙන් නොයෙක් අකුසල ධර්මයන් හිතේ දැසගෙන තියෙනවා නම් අන්න ඒ වගේ අයට යහපත් වූ කුසල ධර්මයන් ජීවිතේ සූපත් කරන කුසල ධර්මයන් ඇති කර ගැනීමට හැකියාවක් නැහැ. හරියට කිලටු වස්ත්‍රයකට යහපත් වූ අලංකාර වස්ත්‍රයන් එකතු නොකර ගන්නවා වගේ. ඒ වගේම තමයි පිරිසිදු වූ වස්ත්‍රයකට ලස්සන අලංකාරයන් සංකල්නය කර ගන්නවා වගේ පිරිසිදු වූ හිතක් නිරන්තරයෙන්ම යහපත් වූ උසස් වූ ගුණ ධර්මයන් එකතු කරගන්නවා. දේශනා කරනවා මෙන්න මේ කෙලෙස් ධර්මයන් යම් කෙනෙක් දුරු කළොත් ඒ කෙලෙස් ධර්මයන් දුරු කිරීම නිසා පෙරුවන් කෙරෙහි පැහැදීම ඇති වෙනවා. පෙරුවන් කෙරෙහි පැහැදීම ඇති වුණ කෙනා කල්පනා කරනවා දැන් මගේ හිතේ මේ මේ කෙලෙස් ධර්මයන් නැහැ. ඒ වගේම පෙරුවන් කෙරෙහි මම පැහැදීමෙන් යුක්ත වෙලා ඉන්නවා. ඒ පැහැදීමත් හේතු කොටගෙන ඒ කෙනාට පින්වත්නි සොම්නස ඇති වෙනවා. සොම්නසත් එක්ක එයාට ඥානය ඇති වෙනවා. ඥානයේ හේතු කොටගෙන ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය කියන්නේ කරුණ ප්‍රීතිය. ප්‍රමෝදයේ හේතු කොටගෙන ප්‍රීතිය ඇති වෙනවා. ඒ තුළින් කායික මානසික සංසිඳීම ඇති වෙනවා. ඒත් එක්කම ඒ කෙනාට සමාධිය වැඩෙනවා. එන්නේ ක්‍රමවේදය පිළිබඳව දේශනා කරලා ඒ වගේම එවැනි වූ උතුමන් වහන්සේ නමක් සතර බ්‍රහ්ම විහරණයේ යුක්තව දස දිශාවටම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාදී මෙන්න මේ බ්‍රහ්ම විහාරයන් පතුරවමින් බ්‍රහ්ම විහාරයෙන් වාසය කරමින් එවැනි උතුමන් වහන්සේලා ඉන්නවා එවැනි උතුමන් වහන්සේලා එසේ සිටින බවත් එසේ සිටින කල්ලි උන්වහන්සේලාගේ නුවණ තව තව වැඩි දියුණු භාවයකටපත් වෙලා දුක දුක්ඛ සමුදය ඒ වගේම නිර්වාණ මාර්ගය උන්වහන්සේලාගේ හිතට වැටහෙනවා. ඒ වෙලාවට උන්වහන්සේ කල්පනා කරනවා සිහිපත් වෙනවා මේ බ්‍රහ්ම විහාර සංඥාවට වඩා එහා ගියා වූ පරම වූ සුන්දර වූ නිවනක් තියෙනවා. අන්නේ නිවන අවබෝධ කරගත යුතුයි කියලා උන්වහන්සේ ඊළඟට ඒ මාර්ග ඥානයට යොමු වෙලා කෙලෙස්යන් දුරු කරලා දෙක්ෂුවක් විදිහට කළ යුතු ඒ සියලුම ක්‍රියාවන් සිද්ධ කරලා රහත් භාවයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දේශනාවේ ශ්‍රවණය කරපු බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ සමග සිදු වුණු පිළිසඳරක් පිළිබඳවත් විස්තරයක් තියෙනවා. අන්තිමේදී බ්‍රාහ්මණයත් පෞසේදීම සඳහා ගංගාවකට යන බව දේශනා කරනවා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතුලාන්තයේ අකුසල් තියාගෙන කුමන ගංගාවකට ගියත් කුමන තීර්ථයකට ගියත් ඒ පව් හේදෙන්නේ නැහැ. ඒ නිසා පව් හෝදන්න තියෙන එකම ක්‍රමය තමයි අතුලාන්තයේ ඇති කෙලස් ධර්මයන් දුරු කිරීම. ඒකට ගංගකට හෝ තීර්ථයකට ගිහිල්ලා විසඳුමක් ලැබෙන්නේ මෙතන ඉඳන්ම ඔබට ඒ පිරිසුදු භාවය ඇති කරගන්න පුළුවන් කියලා අවවාදන ශාසනා ලබා දුන්නායින් පස්සේ ඒ බ්‍රාහ්මණයත් පැවිදි වෙලා අන්තිමේදී රහත් භාවයට පත් වෙනවා. ඊළඟට පින්වත්නි ඊටාම ලස්සන සූත්‍රයක් අපට තවත් හම්බ වෙනවා. සල්ලේක සූත්‍රය. චුන්ද මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ගෝල පිරිසට ඇති වුණු අදිමානී මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට එක්කගෙන ඇවිල්ලා උන්වහන්සේලාගේ අදිමානීය දුරු කිරීම සඳහා සල්ලේක සූත්‍රය සල්ලේක කරණය බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. අදිමාන්‍ය කියලා කියන්නේ නිකන් සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන දෙයක් නෙමෙයි. සමත විපස්සනාදී භාවනාවන් වැඩිීමේදී විශේෂයෙන් විදර්ශනා භාවනාවේදී Taman රහත් කියලා සියුම් වූ මාන්නයක් ඇති වෙනවා. උන්වහන්සේලා ඒක නොදැනුවත් වෙ වෙන්නේ. ඒක සාමාන්‍ය ගුණ තියන අයට නෙමෙයි. මහත් වූ ගුණ තියෙන උතුමන් වහන්සේලාට ගුණ පුරුණ උතුමන් වහන්සේලාට ඇති වෙන්නේ. මෙහෙම පිරිසකට ඇති වෙලා තුන්ද මහරහතන් වහන්සේ ගෝල පිරිසට. උන්වහන්සේලා එක්කගෙන ඇවිල්ලා උන්වහන්සේලාගේ ඒ අදහස වැරදි බව වටහා දෙන්න බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් සල්ලේක කරණය කියන්නේ මොකක්ද කියලා. ඒ වෙලාවේ සල්ලේක සූත්‍රයේ කරුණු 44ක් අඩංගු කරමින් භාගතුන් වහන්සේ ඒ කෙලෙස් කර්මයන් දුරු කරන ආකාර හයක් පිළිබඳව දේශනා කරනවා. කොහොමද ඒවා දුරු කරන්නේ ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවද කියලා. එහිදී ආකාර පහකින් දේශනා කරන සල්ලේක සූත්‍රයේ සල්ලේක පරියාය කියලා දේශනා කරනවා. සල්ලේක පරියාය කියන්නේ අනුන් ප්‍රාණඝාත කළත්, අදත්තාදාන කළත්, කාමිත්‍යාචාර කළත්, ඕනෑම අකුසලයක් කළත් මම නම් කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් අරගෙන අකුසලයෙන් වැළකීම. චිත්තුප්පාද පරයයිදී දේශනා කරනවා දැඩි අදිෂ්ඨානයක් හිතට අරගෙන චිත්තුප්පාද පරයයිදී දේශනා කරනවා මේ මේ අකුසලයන් කිසිම හේතුවක් නිසාවත් සිද්ධ කරන්නේ නැහැ කියලා දැඩිව හිතට අරගෙන අදිෂ්ඨානයෙන් අකුසල් වලින් කෙලස් ධර්මයන් වලින් දුර වෙනවා. ඒ වගේම පරික්‍රමන පරයය කියන්නේ අයහපත් වූ අකුසල් නැමැති තොටට ගොඩ බසින් නැතිව ඒ තොටට ගොඩ බැසීමෙන් වැළකීලා යහපත් වූ කුසල ධර්මයන් නැමැති යහපත් වූ විපාක ඇති කුසලයෙන් යුක්ත සුන්දර වූ තොටට ගොඩ බසිනවා යන අර්ථයෙන් අකුසලයෙන් වැළකීලා කුසල පක්ෂය තෝරා ගැනීම පරික්‍රමන පරයය ඒ වගේම උපරිභාව පරයයේදී සියලුම අකුසලයන් නැති කරලා කුසල සිතක්ම ඇති කරගෙන කුසලයම අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසල ධර්ම. ප්‍රාණඝාතයන අකුසලය ඊට ප්‍රතිවිරුද්ධ වූ ප්‍රාණඝාතයෙන් වැළකීලා අනුන්ගේ ජීවිත ආරක්ෂා කරන කුසලයට යොමු වීම. වෛරයට ප්‍රතිවිරුද්ධ මෛත්‍රී හැඟීම ඇති කරගෙන වාසය කිරීම. හිංසාවට ප්‍රතිවිරුද්ධ විහිංසා සිතිවිල්ල ඇති කරගෙන වාසය කිරීම. මේකට කියන උපරිභාව පරයය කියලා. ඒ වගේම පරිනිබ්බාන පරයය නැවත කෙලෙස් ධර්මයක් කවදාක්වත් ඇති නොවන විදිහට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම මෙන්න මේ පරයය තුලින් දේශනා කළා තියෙනවා. ඕනෑම තත්වයක ඉන්න කෙනෙකුට ඒ தත්ත්වය මගහරවාගෙන ලෝකේ පරම පූජනීය පුජ්‍යලයක් බවට පත්වීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල පිළිවෙලෙන් පිළිවෙල සල්ලේක සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඒත් එක්කම භාගතුන් වහන්සේ මොකක්ද සල්ලේක කරණය කියන්නේ? කෙලස් කපා හැරීම කියන්නේ මොකක්ද කියලා මේ තුලින් දේශනා කළා තියෙනවා. ඊළඟට පින්වත්නි නවවෙනි සූත්‍රය සම්මා දිට්ඨි සූත්‍රය. සාරිපුත්ත මහරහතන් වහන්සේ සවැත් නුවරදී තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. එතෙන්දී සතර අනුශයන් දුරු කිරීමට සම්මා දිට්ඨිය මූලික වෙන විදිහ සම්මා දිට්ඨිය මූලික කරගෙන අනුශය ධර්මයන් දුරු කරන ආකාරය පිළිබඳවයි විග්‍රහ කරන්නේ. රාග අනුසය, ඒ වගේම පටිඝානුසය, ditthi අනුසය, අවිජ්ජා අනුසය කියන මෙන්න මේ අනුසය ධර්මයන් දුරු කරන ආකාරය සම්මාදිට්ඨිය තුලින් මේ දුරු කළ යුතු ආකාරය පෙන්වලා දෙනවා. මෙය සම්මාදිට්ඨිය 16 ආකාරයකින් පෙන්වලා දෙනවා. පළවෙනි අතම කුසලය පිළිබඳව දැනීම සම්මා දිට්ඨිය. අකුසලයේ පිළිබඳව දැනීම සම්මා දිට්ඨිය. අකුසල මූලය දැන ගැනීම සම්මා දිට්ඨිය. කුසල මූලය දැන ගැනීම සම්මා දිට්ඨිය. ඔය ආකාරයකින් මුලින්ම දේශනාව තුළ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි දේශනා කරනවා අකුසලය අකුසලයට හේතු අකුසලය නැති කිරීම අකුසල නැති කිරීමේ මාර්ගය ඒ වගේම කුසල කුසල හේතු කුසලය දුරු කිරීමට කියන්නේ කුසල නිරෝධය ඇති කර ගැනීම ඒ වගේම කුසල නිරෝධ ගාමිනී මාර්ග ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරනවා ඒ වගේම ආහාරය ආහාරය දුරු කිරීම, ආහාරය දුරු කිරීමේ මාර්ගය, ඒ වගේම ආහාරය දුරු කිරීම. මේ විදිහට ජාති, භව, උපාදාන, තණ්හා, වේදනා, පස්ස, ආයතන, නාම රූප මේ ආකාරයෙන් සම්මා දිට්ඨිය විශේෂයෙන්ම මෙතෙන්දි දේශනා කරනවා පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය දෙකක් වූ ආකාරයකට දේශනා කරනවා. දැන් ආහාරය පිළිබඳ අවබෝධය ඇති කර ගැනීම ඒක එක ආර්ය සත්‍යයක්. ආහාරය හේතුව දැන ගැනීම ඒක තව සත්‍යයක්. ආහාර නිරෝධය ඒක එක ආර්ය සත්‍යයක්. ආහාර නිරෝධ නැති කිරීමේ මාර්ගය. ඒක තව සත්‍යයක්. ඔය විදිහට මෙන්න මේ ආකාර පිළිබඳව 32ක් වූ ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය ඉස්මතු කරමින් දේශනා කරමින් සම්මා දිට්ඨිය සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සම්මා දිට්ඨි සූත්‍රය තුළින් පෙන්වලා දෙනවා. එනිසා සම්මා දිට්ඨිය මූලික කරගෙන අඩංගු වෙනවා මෙන්න මේ සම්මා දිට්ඨි සූත්‍රයේ අපිට බොහෝ කරුණු ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අවසාන සූත්‍රය තමයි මේ පරයාය මූල පරයාය වර්ගයේ තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රය. සියලුම කෙලෙස් ධර්මයන් දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම දෝමනස්යන්ගෙන් ඉක්මවීම පිණිස කෙලස් ධර්මයන් දුරු කිරීම පිණිස පිරිසුදු භාවයේ පිණිස කියන ඍජු මාර්ගය සතිපට්ඨාන මාර්ගයේ බව දේශනා කළා. මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ කුරු ජනපදයේ කම්මාස ධම්ම නියංගමේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. සතිපට්ඨානේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව විදිහට ප්‍රධාන මාතෘකා හතරක්ගෙන ඒ සියලුම කමතහන් 21 ආකාරයකට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. කායානුපස්සනාවට අදාළව ආනාපාන පබ්බේ, ඉරියාපත පබ්බේ, සම්පජඤ්ඤ පබ්බේ, පටික්කුල මනසිකාර පබ්බේ, ධාතු මනසිකාර පබ්බේ, නවසේවතකය කියලා කායානුපස්සනාවට අදාළව කමඨහන් 14ක් දේශනා කළා තියෙනවා. ඒ වගේම වේදනානුපස්සනාවට අදාළව ඒ වේදනානුපස්සනාවක් චිත්තානුපස්සනාවට අදාළව චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවට අදාළව නීවරණ පබ්බය, ඛණ්ඩ පබ්බය, ආයතන පබ්බය, බුද්ධංග පබ්බය, සත්‍ය පබ්බය කියන මෙන්න මේ පබ්බ හේතු කොටගෙන මේ පබ්බ පිළිබඳව දේශනා කරනවා. සමස්තය කමඨහන් 21ක් විදිහට විස්තර කරනවා මේ සතර සතිපට්ඨානය තුළ. එනිසා පින්වත්නි සතර සතිපට්ඨානය වැඩිම තුලින් එයින් කොහොමද කෙලස් දුරු වෙන්නේ ඒ වගේම උපරිමය අවුරුදු 7ක් අවමය දවස් 7කින් හරියට මේ ප්‍රතිපත්තාණය වඩන කෙනෙක් ධර්ම අවබෝධය ලබන බවත් මේ සූත්‍ර දේශනාව තුළින් භාගිතුන් වහන්සේ පෙන්වන දීලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ අඩංගු මූල පරියාය වර්ගයේ ඇති එක් එක් සූත්‍ර දේශනා පිළිබඳව පුංචි දල අදහසක් පුංචි කෙටියෙන් කරුණු විග්‍රහයක් සිද්ධ කරන්නට යෙදුණා. මේ සෑම සූත්‍ර දේශනාවකම තියෙන්නේ අපේ කෙලස් කර්මයන් දුරු කරන ආකාරය. අකුසලයෙන් වළකින්නත් කුසලයෙන් ජීවිතය ශක්තිමත් කරගන්නත් හිත দমনය කරගන්නත් සමත විපස්සනාදී ඒ අධ්‍යාත්මික ඒ ඥානයන් ඇති කරගෙන සංසාර දුකින් මිදීමේ ක්‍රමවේදය මේ සෑම සූත්‍ර දේශනාවක් තුළින්ම භාගතුන් වහන්සේ අපට පෙන්වලා තියෙනවා. එහෙමනම් හෙට දවසේ සිට අපගේ අති ගෞරවනීය ශීලවන්ත ගුණවන්ත ධර්මදර පූජනීය වන්දනීය මහා සංඝරත්නය මේ එක් එක් සූත්‍ර පිළිබඳව දීර්ඝෝ විස්තර මේ පින්වත් හැමදෙනාටම ජීවිතයේ ප්‍රායෝගිකව ගලපා දෙමින් ඒ මාර්ගය පෙන්වා දෙමින් උතුම් වූ දේශනාවන් සිද්ධ කරනු ලබනවා. ඉතින් අපි හැමදෙනාටම ආශිර්වාද කරනවා හැම දිනාටම අපි සිහිපත් කරනවා මේ උතුම් ධර්ම දේශනා මාලාවත් එක්ක රැඳී තමන්ගේ ධර්ම ඥානය වැඩි දියුණු කරගනිමින් තමන්ගේ සීල සමාධි ප්‍රඥාදී ගුණධර්මයන් විපුල භාවයට පත් කරගනිමින් මේ සංසාරයෙන් එතර වීම සඳහා අවශ්‍ය කරන ඒ හේතු සාධකයන් සකස් කර ගන්නා ලෙස අපි පින්වත් හැම දෙනාටම ඉතාමත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරනවා. පින්වත් හැම දෙනාටම මේ ජනිත කරගත් ආ වූ කුසල ධර්මයන් උතුම් වූ ධර්මාබෝධයේ පිණසම හේතු වාසනා වේවා. මහා සංඝ රත්නයටත් මේ පින උතුම් වූ ධර්මාබෝධය සඳහාම හේතු වාසනා වේවා උපනිශ්‍රේ වේවා අප හැම දෙනාටම සංසාරයෙන් එතර වීමට මේ පාරමිතා ධමයක් වේවා හැමදෙනාටම යහපතක් වේවා වර්තමානයේ උද්ගත වෙලා තියෙන මේ රෝගී තත්වයක් ඉක්මනින්ම දුරු වේවා හැමත යහපත උදා වේවා හැමදෙනාටම සුඛී සෝපත් භාවයම ලැබේවා කියලා අපි ආශිංසනය කරමින් ආශිර්වාද කරමින් මූල පරියාය වග්ගය පිළිබඳව සිදු කරන්නට යෙදුණ මේ කෙටි සදාම් දේශනාව මෙතනින් સમાપ્ત කරනවා හැම දිනාතම පෙරුවන් සරණයි ආකාශත්ථාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාශත්ථාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා